නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතෝ සම්බුද්දස් අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමියන්ති යේපමත්තා යතාමතා තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අපි වැඩසටහන මුළුල්ලේම එක්තරා අයුරකින් අපිට පුළු පුළුවන් විදිහට මේ භාවනා ජීවිතය සාර්ථක කරගන්නට හේතු වෙන කරුණු කාරණා ඉලිපෙලි කරගන්නට යෙදුණා. ඒවා සුළු සුළු කරුණු කාරණා වුණත් ඒවා නිසා අපේ ජීවිතවලට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙන බව නුවණින් කවුරු හරි බණ ඇහුවනම් සිහියෙන් කවුරු හරි බණ ඇහුවනම් ශ්‍රද්ධාවෙන් කවුරු හරි බණ ඇහුවනම් ඒ අර්ථයේ සේයාවක් හරි දැක ගන්න ලැබෙන්න ඇති. මොකද ඒවා ඒ තියෙන ඒ අඳුරු බලපෑම අපි ප්‍රතිපත්තිමේ වශයෙන් ඉදිරියට යන්න ගියාම බාධා පමුණුවම. එහෙමත් නැත්නම් වංචනික ධර්ම විදිහට ඉදිරිපත් වෙලා අපේ සිත ආවරණ ආවරණයක් හිතේ ඇති කරනවා. එහෙම අවිද්‍ය ආවරණයෙන් බැඳුනායින් පස්සේ කිසිම කෙනෙකුට ඒ දේ දැක ගන්න කිසි කෙනෙකුට ඒ දේ දැක ගන්න බැරි වුණොත් දැනගන්න බැරි වුණොත් ඉදින් මිදෙනවා කියන එක ලේසි දෙයක් එහෙම නෙමෙයි. අපිට පුළුවන් තව කෙනෙකුට රැවටෙන්න. අපි තව කෙනෙකුට රැවටුණොත් ඒක වැඩි කල් යන්න මත්තෙන් ඒක හොයාගන්න පුළුවන්. අර මිනිස්සයා මේ જાති මිනිහා කටහැරියොත් කියන්නේ බොරු කියලා හොයලා බලනකොට අපිට පුළුවන් එහෙනම් මේ මිනිස්සයා මේ මාවත රැවට්ටුවා නේද කියලා දැනගන්න. එතකොට අපි අපිටම රැවටුනොත් ඒ බොරුව අල්ලනවා කියන එක ලේසි නෑ. ඒක පෙන්නලා දෙන්න කල්යාණ මිත්‍රයෙක් ඉන්නත් ඕන. මේ වගේම කවුරු හරි කෙනෙක් මේව පෙන්නලා දෙනකොට ඒ දේවල් පිළිගන්න තමුන් වශයෙන් ආත්ම ශක්තියක් තියෙන්නත් ඕන. මොකද තමුන්ට ආත්ම ශක්තියක් නැත්නම් මේ වැරදි හදවතේ හංගාගෙන තව දුරට අපි ප්‍රතිපත්තිමේ වශයෙන් වංචා කරන જાතියක් බවට පත් වෙනවා. ඒක අපිට හොයන්න බෑ. බුද්ධ දේශනාවක් අරගෙන බැලුවොත් වංචනික ධර්ම කියනවා ආශ්‍රව කියනවා කාටද මේ වචන වලින් මේව හොයන්න පුළුවන්? අටුවා පොත්වල සංග්‍රහ පොත්වල පතුරු ගගහ පතුරු ගගහ පෙන්වන්න හැදුවත් මේවා තමු තමුන්ට පෞද්ගලික ධර්ම පොදුවේ ඒවා නමක් වශයෙන් ඉලිකලාට තව කෙනෙක්ගේ දෙයක් තව කෙනෙකුට සාපේක්ෂ නොවන තරම් සාපේක්ෂ නොවන තරම් එහෙම වුණාම මේ ආශ්‍රව ධර්ම අපි නොදෙක්කහම එහෙම වංචනික ස්වභාවයෙන් තියෙනකොට අපේ ජීවිතයේ බවටමපත් වෙලා තියෙනකොට අපිට ඒවේ වැරද්දක් පේන්නේ. අපි ඒව වැරදි වශයෙන් දකින්න උත්සාහ කරන්නේ මොකද ඒක සාමාන්‍ය දෙයක් නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඒක දකින්න ඇත්තටම ලේසි නෑ. කොච්චර තදට බන කිව්වත් කොච්චර වීරිය ඇති කෙරෙව්වත් මේ ආසව අනුසය කියන ධර්ම සීලෙන් සමාධියෙන් ප්‍රඥා කියන මේ පිළිවෙලකට ගිහින් ගත යුතු ධර්ම. අපි සීලයේ පැත්තෙන් අරගෙන බැලුවොත් මේ ආශ්‍රව වගේ දේවල් ඇතුළතින් ක්‍රියාත්මක වෙලා එළියට පිට වෙන ටික සීලයෙන් යන්තම් නවත්තලා දෙනවා. සත්තු මරණ ඒවා හොරකම් කරන ඒවා ආදී වශයෙන් ඒවා සීලයෙන් යන්තම් නවත්තගත් දෙයකි. මේන් දෙමේ වේ මුල කොහින්ද පටන් ගෙම්ම ඒ අර නිදිගත් ආසව අනුශය ඇවිස්සලා එළියට විකාශනය වෙන තැන මේ. එහෙම අපි කියමු දැන් කෙනෙක් සීලෙන් ඕක ආණ්ඩු මට්ටු කරගත්තා කියලා ඒත් හිතේ සංසුන්කමක් නම් භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මින්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා වශයෙන් ඒවා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ඒකට අපි කියනවා පරිඋත්ථාන අවස්ථාව කියලා. විකාශනය වෙන එක වීතික්කමන කියනවා. එහෙම ක්‍රියාත්මක වෙන ඒ කෙලෙස් ධර්ම ඊට පස්සේ සමාධියකින් එකඟකමකින් යටපත් කරගත්තා යකින් එහෙම එකම එකඟකමකින් යටපත් කරගත්තා ওই වංචනික ධර්ම කියන කොටස සැරින් සැරේ එක එක જાතියින් පෙනී සිටිනවා දැන් අපි හිතමු යුද්ධයක් කරනවා කියලා යුද්ධයක් කරනකොට හතුරෝ සුදු කොඩිය උස්සගෙන පසුබහිනවා තමයි. අපිට ආදරේට නෙමෙයි. ආයි විශාල යුද්ධයකට ලෑස්ති වෙලා. ඊළඟ සැරේ ගෙවුවොත් ගහන්නේ ආයි පළවෙනි සැරේ ගහපු විදිහට නෙමෙයි. මොකද ඒගොල්ලෝ දන්නවා පළවෙනි සැරේ අපි ගෙවුවේ මෙහිමයි. දෙවෙනි සැරේ එහෙම ගහලා බෑ. මොකද යෝගාවචරය දැන් ක්‍රමපිලිවෙත් දන්නවනේ. මේක කාමච්ඡන්ද කියනවා ව්‍යාපාද කියනවා තීන මිද්ද කියන එන්නකොටමත් අල්ලනවා අල්ලනකොටමත් නැති වෙලා යනවා හිත සමාධිගතත් වෙනවා දැන් නීවරණ වලට හරි ප්‍රශ්න එහෙම වුණාම ඒවා වංචනික විදිහට වංචා ධර්ම විදිහට එනවා ඒවා ලේසි පහසු නෑ ත්‍රිපිටක ධාරී වුණත් ඒ ධර්ම වලට අහුවෙන්න පුළුවන්. එහෙම බලනකොට අපි මේ වංචා ධර්ම හඳුනගෙන අපි ඒගොල්ලන්වත් පොඩ්ඩක් තලවබාගෙන අපි සමාධි ස්ථිර කරගත්තා කියමු. එහෙම නැත්නම් ධානයකට සම්වැදුණා කියමු. අපි සමාධියකින් තනින් කතා කරමුන්න දැන් සමාධියකට ගියා. දැන් ඒ නීවරණ ඇත්තේ නැහැ. නීවරණ තියෙන තාක් ඒ ධ්‍යානයක් හෝ සමාධියක් ඇත්තේ නැහැ. ඔය ප්‍රථම ධ්‍යානය ගැන කියනකොට කියන්නේ ශබ්දය පවා කණ්ඩකයි කියලා. ඒ කියන්නේ ඒක කටුවක් හරි බාධායි කියලා කියනවා. තවත් විදිහකින් මේක ගත්තොත් ඇත්තටම කාම ලෝකේට අදාළ රූප වේවා, ශබ්ද වේවා, ගන්ධ වේවා, රස වේවා, ස්පර්ශ වේවා, සිතවිලි වේවා මේන් එකක් හෝ තියෙන තැන ධ්‍යාන සමාපatti වශයෙන් හඳුන්වන්නේ නැහැ. ධ්‍යාන සමාපatti මේ කාම ලෝකයේ ඉක්ම වීම වශයෙන්ම පන පිටින්ම භ්‍රක්‍මේක් වීම වශයෙන්ම තියෙන දේවල්. නොමැරි බ්‍රහ්මීක් නොවුන බ්‍රහ්මීක් බවටපත් වෙනවා. ඒ ධ්‍යානවල හැටි. පාවලෝකික මොහය කියලා කියනවා. ඒ පාළිය හඳුන්වන කොටත් කියනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි විවිච්ඡේව කාමේහි කියනකොට කාම ලෝකයේ රොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. විවිච්ඡේව අකුසලේහි ධම්මේ අකුසල් ධර්ම සියල්ලම යට කරගෙන. එයා ඒකට සමවැදුනා කියලා කියනවා. දැන් සමාධියක එහෙම විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත මේ ලක්ෂණ පින්නම් කරන්න පුළුවන්. සමාධියක ඒ ලක්ෂණ පෙන්වුම් කර පළියට එහෙමත් නැත්නම් ධානාංග පෙන්වුම් කර පළියට ඒව ධ්‍යාන වෙන්නේ නැහැ. ගොඩක් අය හිතනවා විතක්ක ਵਿਚාර හොඳට ඇවිල්ලා ප්‍රීති සුඛ ආපු පළියට මේව ධ්‍යාන කියලා. ධ්‍යාන නෙමෙයි. ධ්‍යානයක් වෙන්න ඒකට සමවැදීමක් පැතිරීම් වශයෙන් පැමිණීමක් සිද්ධ වෙන්න ඕන. නමුත් ධ්‍යානයේ ලක්ෂණ තියෙනවා. අපි ඒකට කියමු සමාධිය කියලා එනවා. දැන් ඔන්න සමාධි ගත වුණා කියමු. ඊට පස්සේ දැන් නීවරණ ධර්ම නැහැ. මෙහෙම නීවරණ ධර්ම නැතුව ඉන්නකොට අපිට දැන් ධානයක ඉඳලා මේ වැඩේ කරන්න බෑ. ධානයක තනි අරමුණක ඒකාත්මික වෙච්ච ගතිය ඒකෙන් නැගී සිටින්න ඕන. ওই විපස්සනා කරනකොට උපකාරක භූමි වශයෙන් සෝපචාර අට සමාපatti කියලා ඒ උපචාර සමාධියෙන් පෙන්නවා. ඒ උපචාර සමාධියෙන් පෙන්වන්නේ ප්‍රථම ධානයෙන් නැගී සිටියාම ප්‍රථම ධානයේ වගේමයි ඒ උපචාර සමාධියත්. හැබැයි ධානයේ ලබන්න කලින් තියෙන උපචාර සමාධියයි ධානයේ ලැබුවට පස්සේ තියෙන උපචාර සමාධියයි දෙක. මේ විදිහට මේ සෑම දෙය මේ සෑම ධානයකම උපචාරයේ ධානයාගේ ලක්ෂණ පෙන්눔 කරනවා. ඉතින් ඒකයි ඒකේ තියෙන පහසුකම ලබා ගන්නයි ඔය සමත කරන අය ඔය සුෂ්ක විපස්සනා කරන්න නැන්ට කෑ ගහන්නේ. ඇයි උඹලා මෙහෙම කරන්නේ මෙහෙම කරපල්ලා මෙහෙම කරපල්ලා කියලා. ඒත් ඔය ධාන වඩන්න ගිහිල්ලා නටන පිස්සු දෙකම වසබොණ්ඩ හිදෙනවා. ලයිට් කාර්යෝ අරකද මේකද අංගොඩ ගෙනියනවා අරව මෙව්වා ඊව සෙල්ලම් කියන්නේ නෙමෙයිනේ. ඒ කියන්නේ බය කරනව අමාරු කරනව නෙමෙයි. තම් බුදුහාමුදුරෝ දේශනා කරනවා එක මිනිස්සෙක් කුට චතුත්ථ ධානයේ තිබුණා. චතුත්ථ ධානය කියන්නේ ඕම දැන් අපේ ශාසනයේ හැටියට උපේක්ඛා සති පාරිසුද්ධින් කියලා පෙන්වන තැන. කොහොම හරි එයාට ඒක නැති වුණා. නැති වුණාට පස්සේ බුදුහාඳුරු ගාවට ගිහිල්ලා දැන් දුක් ගෙනවිල්ල කියනවා. බුදුහාඳුරු දේශනා කළා මේ ශාසනේ සාරය සීලයක් නෙමෙයි. සමාධියක් නෙමෙයි. ප්‍රඥාවක් නෙමෙයි. දැන් බලන්න අපි ධ්‍යාන නෑ කී කී අඬනවා මේ තියෙන වැඩේ තියෙන එක ස්ථීර කරගෙන මැරෙන්න කලින් මේ වැඩේ කරගන්න ඕන අය කියන එක කියන තැන බුදුහාමුදුරුවොත් ඉන්නවනේ. එන්නම් අර මිනිස්සයාට කියන්න තිබ්බනේ එහෙනම් ඕක හරියන්නේ කසින මණ්ඩලයක් අරගෙන ඒක කරලා බලන්න. එහෙම නැත්නම් වතුර කෝපයක් දිහා බලන් ඉන්න, රතු මලක් දිහා බලාගෙන ඉන්න, ආකාශයේ දිහා බලාගෙන ඉන්න මොනවා හරි කරන්න කියලා කියන්න තිබ්බනේ. ඒත් බුදු කෙනෙක් දන්නවා සසර කියන්නේ මොකක්ද? බුදු කෙනෙක් දන්නෝ මේ වැඩේ කරන්න ඕන අවම ලංසුව මොකද්ද? මම දැන් මෙතන කියන එකට හිත අරගෙන නීවරණ ධර්ම ටික යටපත් කරගත්තා නම් ඒ එන ස්පාසුවත් අපි ටිකක් භාවිතා බහුලීගත කරලා ස්ථීර සාර කරගත්තා නම් ඒ තියෙන සංසුන්කම හොඳටම ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති කායෝතිවා 50 සති පච්චුපටිතා හෝති. දැන් මේ සතර සතිපට්ඨානේ බලද්දී ඔයත්තන්ට ඒ පාටි හොඳටම අහුවෙන්නේ නැති මේ කයක් තියෙනවාය කියලා සිහි එළඹ සිටිනවලු. අපි කියමු කිවල් දොරවල් ගැන අමතක කළා වෙලා ඉන්න ස්ථාන ගැන ඉන්න තැන ගැන අපි කියමු ශරීරංගත් අමතක වුණා කියලා. ඊමන් දැන් අපි ඊටත් ප්‍රාථමික විදිහට කිව්ව තමුන්ගේ කයට හිත ගත්තාය කියලා. තමුන්ගේ කයට හිත ගත්තාම තමුන්ට තේරෙන්නේ මේ තමුන් කියලානේ. මේකට කියනවා සක සංඥාව කියලා. තමුන්ගේ සංඥා ස්වභාවයට පැමිණියා. මම දැන් මෙතන. මේක සක සංඥාවක්. මෙහෙම ඒ තමුන්ගේ ඒ සකසඤ්ඤාවට පැමිණීමත් එක්තරා සමාධිමේ ලක්ෂණයක්. නමුත් සමවැදිලා එහෙම නැහැ. ඕකට සමවැදුණොත් ධාන කියමු. එතන එතන උපයනවා නම් සද්ද ඇහෙනවා, කැඩෙනවා, සිතවිලි එනවා, කැඩෙනවා, ආයි ගන්නවා. ඕම ඔහම උපයනවා නම් මේකත් ඒ සමාධියේ ලක්ෂණ උපද්දවන්න පටන් ගන්නවා. කාලයක් යනකොට කය සැහැල්ලු වෙලා විතක්ක ਵਿਚාර පීති සුඛාදී ඒ ධර්ම තමුන්ට දැනෙන්න පටන් ගන්නවා. මේ ස්ථාවරයේ මේ වැඩි පටන් ගන්න හොඳටම ඇති. බුදුහාමුදුරු දේශනා කරනවා ඉදිරියට සහ තව ඥානය සිහිය නුවණ වැඩෙන්නට උනාය කියලා. දැන් අපි හිතමු දැන් ඊට පස්සේ දැන් ආශ්‍රව ආශ්‍රවය කියන එක නිදිගත් ස්වභාවයකින් පවතිනවාය කියලා කියන්නේ එක්තරා සියුම් නිකන් සිහින වගේ නිමිති ධර්ම වගේක් ඒව නිකන් තියෙනවද නැද්ද කියලාවත් හොයන්න බෑ. නැත්තිත් නැත්තිත් නෑ. හොඳට බැලුවොත් නැත්තිත් නෑ. යාළුවෝ ටික ඉන්න ඔක්කොම. ඒත් බැලූ බැලමට පේන්නෙත් නෑ. ඒගොල්ලෝ එළියට හිල්ල වැඩ කරන මට්ටම නෙමෙයි. ඒ ඇතුලේ ඉඳන් උන් තමයි මේක කන්නේ. ඒ ඉතින් අයෝනිසෝ මානසිකාරේ දාපු ගමන් ටක් ගාලා මතුවලා එළියට එනවා. ඔක්කොම ටි කවුල් කරලා මං බෝධිවි ලෝකට අරින්නම්. භ්‍රක්‍ම ලෝකෙට අරින්නම්. අච්චර මෙච්චර දෙන්නම්. දිව්‍යාංගනාව දෙන්නම්. ඕක අත්තර දාපන්. හරිනේ. ඒත් අපිට හොයන්න මේ කොහෙන්ද මේ කාලකන්ණී අදහස්? මෙච්චර මේ ශාසනයක් තිබිද්දි මෙච්චර පිරිසිදු ධර්මයක් තිබින්නේ මේ කොහින්ද මේවත් වෙලා මේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන යම් යම් ස්වභාව නිදිගත් ගති. එතකොට බුදුරජාන් වහන්සේ යෝගාවචරයට පොඩි ඔත්තුවක් දෙනවා මුන් ඉන්නේ කොහෙද කියලා ලාවට අල්ලගන්න පුළුවන් වෙන්න බුදුහාඳුරු දේශනා කරනවා සනිමිත්තානම් භික්කවේ දස පාපක අකුසල ධම්ම උපජ්ජanti නො අනිමිත්තා දැන් හරිනේ. දැන් එහෙනම් මුන් ඉන්නවනම් ඉන්න ඕනේ යම් කිසි නිමිත්තක් විදියට. දැන් ඔය සංඥා ගැන කතා කරනකොට කියනවා මහණෙනි තථාගතයන් වහන්සේට සංඥාව අනුශයන් වශයෙන් tempat නොවිති කියලා. දැන් මේ මොනවද මේ? දැන් මෙහෙම කියනකොට ඔය ඇත්තන්ට ටික ටික ඉව වැටෙන්න ඕන. මේ ආයුධ ගබඩාවේ මේ රහස් ඒකකේ ප්‍රධානම රහස් tempat වෙලා තියෙන තැන. ඒ යටිපහුව වෙච්ච <clears throat> එහෙමත් නැත්නම් ලීසියෙන් දකින්න බැරි නිදිගත් ස්වභාවයෙන් පවතින නිමිත්තක ස්වභාවය ගන්න ඒ ආශ්‍රව වෙන මොනවත් නෙමෙයි මේ අපි දන්න කියන ටිකේම හුල්මන් අවතාර ටික. දන්න කියන ටිකේම සෙවණෙලි ටික. නිකං ඇති බවට දැනීමක්. නිකන් දිවල් දැන් දිවල් දොරවල් අමතක වුණා. මේ කියන එක තේරිද දන්නේ දිවල් දොරවල් අපිට තිබ්බත් මතක තිබ්බත් නැත. දැන් මිස්තරන වනේ භාවනා කළත් ඒ දිවල් දොර මට ගියක් නැහෙනි කියන අදහස එන්නේ නේද? අපිට ගියක් තියෙනවනේ. අපිට ගියක් තියෙනවා. නැත්තේ නෑ. ඒත් ගිහි මතක නැහැ. ඒත් හොඳට බැලුවොත් ඇත ඒව නිකන් සිහින වගේ නිමිත්තක් විම ඒ සටහන අල්ලනවා කියන එක ලේසි නෑ. නමුත් කියනකොට නුවණින් බැලුවොත් මෙන්න මේ වගේ යටිපහුවිච්ච මණ්ඩි වගේ හැංගිච්ච නිකන් ඉහෙඳ පණුව වගේ කට්ටියක් ඉන්නවා. උංග හොයන්නම බෑ නිකන් ඇපල් පණුව වගේ ඇපල් ගෙඩි කාගෙන ඇතුළට ගිහින්. හොඳට අර ඒක යර මුලින් කාමයේ ගැන බණ කිව්වේ මෙව්ව කොහේ අල්ලන්නද ළමයි නලෝ නලෝ ඉඳලා. ඊ ළමයින්ගේ මුණුබුරු බලන් ඉන්නේ උන්ට කොහොමද මේව හොයන්න පුළුවන්? බෑනේ. මුණුබුරාගේ මුණුබුරා බල්ලා මිසක් මන්නම් මැරෙන්නේ කියලා ඉන්නේ. ඉතින් අහනවා දැන් මම මොකද කරන්නේ මේ නිවන් දකින්නේ නැහැ කියලා. දකි කොහොම හරි ඒ තියෙන සෙවෙනලි අපේ වෙච්ච අත්වැරද්දක් නිසා තැම්පත් වෙච්ච ඒවා. මොකද අවිජ්ජා සමුදයෝ ආහසව සමුදයෝ. ආහසව සමුදයෝ අවිජ්ජා සමුදයෝ. දැන් මේක සංසාරේ පුරාවට මේගොල්ලෝ එකතු වෙවි එකතු වෙවි සත්‍යයේ පුද්ගලික තණ්හාවක් හදාගෙන මේ ඉපදිලා නිරුද්ධ වෙලා යන දේ තුලින් කතන්දරයක් ගොඩනගාගෙන ඉදිරි පැවැත්මකට ඇදලා විසිකනවා. ඒකට කියනවා භවනෙත්ති. භවනෙත්ති කීනා කියලා ඔය රහතන් වහන්සේලාට කියන්නේ. වම උස්සලා තියපු ගමන් දකුණු කකුල මතක් වෙනවා. දැන් හිත අහන්න එපා වම උස්සලා තියපු ගමන් දකුණු කකුල මතක් වෙන භවනෙත්ති කියන්නේ මොකද්ද කියලා. මේ උදාහරණයකට කිව්වේ. ශබ්දයක් අහලා ශබ්ද ඉවරයි. ඉවරනම් ඉවරනේ. ඒත් ඉවරනේ. ඒ රූප බලමු. මේ කෑලි හයක් තියෙනවනේ කැමරා හයක්. එකකින් එකට පැන පැන ඉන්නවා. කොහෙන්ද මේ ඇවිස්සීමේ ඉන්නේ? ඇයි නිවෙන්නේ නැත්තේ? හරි සොයන්න අසුඹ කියන්න ඕනේ. අපිත් දන්නවා මේ රූප අනිත්‍යයි. ශබ්ද අනිත්‍යයි. අපි මේ පොඩි කාලේ ඉඳලා උඹ බඩේ ඉන්න කාලේ ඉඳලා අපි මේ වැහුවේ. ඒත් රූප අනිත්‍යයි. රූපේ නැති වෙලා යනවා. ඒත් කෝ එතන අවසානය. රූපේ නිවන් දැක්කා. අපි ඒ ඉතින් අපි රූපෙට මම කිව්වහම රූපේ නැති වුණත් මම ඉන්නවා. ඉතින් මම රූප බලන්න බැරි නම් සද්දයක් අහනවා. වැඩ ඉවරයි. ඔය සෙල්ලම කරන්න පටන් ගත්ත ගමන් බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මේ සංසාරේ මුලක් පෙන්වන්න බෑ. ඔය කැත වැඩේ තොපි දිගටම කළා. ඉතින් අපිට තේරෙන්නේ අපි පිළිමයක් ගාවට ගිහින් මල් ටිකක් පූජා කරලා වැඳලෙනවා. මෛත්‍රී බුදුහාමුදුරන්ට කියලා යන්තම් ෂේප් එකක් දාලා දෙන්න. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ළඟ ඉඳගෙන එන ආනාපාන සතිය බලන්න කිව්වොත් තනිපයිනේ. මූල කර්මස්ථාන ගැන තොරතුරු ටිකක් කියන්න කිව්වා. එතකොට ඊළඟ බුදුහාඳුරු කවද්ද බුදු වෙන්නේ කියලායි. බුදුහාඳුරන්ට මේක තැටියක තියලා දෙන්න බෑ. මේක නුවණින් දකින්න ඕනා. කැපවීම ඕනා. අපි වංච කරන්න කරන්න මේ ආසව අනුශය කියන මේ ධර්මය මොහොම ජයට රජ වෙන්න පටන් ඉතින් මේ සමාධිගත ඒ තැම්පත් වෙච්ච සංසුන් වෙච්ච හිතකින් බැලුවොත් ඇත්තටම ලෝක ජීවත් වෙනවා වගේ නේ. ඒ කියන්නේ මේ ලෝකේ विद्यමානයි. අපි සැරිසරන අපි ක්‍රියාත්මක වෙන තත්වයටපත් වෙන්න අවශ්‍ය කරන මූලික අඩුම කුඩුම ඔක්කොම ටික ඇතුලේ තියෙනවා. නිමිත්තක් විදියට. මම දැන් ගෙදර යන්න ඕනා කියලා හිතනකොටම මේව ඔක්කොම එළියට ඇවිස්සලා ඇහිලා මිනිහා වාහනේ නැගලා ගෙදර යනවා. ඉතින් ඒ ආශ්‍රව ධර්ම එළියට විසි වෙන හැටි. ඒ ආශ්‍රව ක්‍රියාත්මක වෙන හැටි. ඒක හිඳයි විපස්සනාවක වුණත් ධාතුන් ආදී වශයෙන් බලනකොට නිකන් මිනිහෙක් ඇවිදින කොටත් ඇවිදින කොට ඇවිදිනවා කියලා දන්නවනේ. බල්ලෙක් උනත් දන්නවලු. ඉතින් මොකද්ද මේ යෝගාවචරයගේ බල්ලගේ අතර තියෙන වෙනස? නොතනයි වෙඩේ. අන්න ඒකින්ද මේ ආශ්‍රව ටිකත් කඩාගෙන මුලින් පටන් ගන්නකොට පිරිසිදු එකක් රාජකීය එකක් මේකට දාන්න ඕන රන්දරයක් කිරි කෑවා. එතෙන්ට සතිය නුවණ දෙක දැම්මහම තමයි යෝගාවචරයට මේව 13 ඇත්තටම මේ පටවි ධාතුව මම කියන්න බෑනේ. මේක ඇති වෙලා නැති වෙලා යනවනේ. මේ පටවි ධාතුවේ හට ගැනීමනේ. එහෙමත් දැන් අපි කියන මුල මැදාක බලනවා කියලා. මේ මුල, මේ හට ගැනීම, මේ මැද, මේ අවසානයේ දැන් නිකන් ඇවිදින මිනිහෙක් මේව දන්නේ නැහනේ. ඔන්න නිකන් ඇවිදින මිනිහාගේ යෝගාවචරයේ අතර තියෙන වෙනස්කම් වල ලක්ෂණ. කොටිම්ම කියනවා නම් විපස්සකයාගේ තියෙන ලක්ෂණ. මොකද ඔය සතිපට්ඨාන සූත්‍රයේ ඒ ඉරියාපත පබ්බ ආදිය වඩන්න පුළුවන් සමතෙට ඔය විදිහටම යනකොට යන බව දැනගන්නවා. එච්චරමයි. එහෙනම් ඒ අනුග්‍රහය සමතෙට අපි ප්‍රඥප්තියෙන් පිටට හිතන්නේ නැත්නම් ඉතින් ගල් වෙලා හිටත හැකි කල්ප ගණන් වැඩක් නැහැ. ආපහු මනුස්ස ලෝකේ තිරිසන් ලෝකේ. දැන් අර කතාවක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පින්ඩපාත යනකොට කඩයක් ගාව ඊරියේ කානුවක මොනවද කකා ඉන්නවලු. එකපාරට මානන්ද හාමුදුරු ආලෝකයක් දැක්කලු. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ සිනාපාල කරනකොට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලාගෙන් සුදු පාට රශ්මියක් විහිදෙනවලු. එතකොටලු දන්නේ සිනහ පහල කළා කියලා මොකද ආනන්ද හාමුදුරු පිටිපස්සෙන් ඉන්නේ. බුදුවරු නිකන් hina වෙන්නේ නැහැ. එවවලු ඒ සවින්නාසමේ ආනන්ද දැක්කද අර ඊරි yes sir එතකොට මේ ඊරි මේ ඊරි දැනට කල්ප ගානකට කලින් රජ කුමාරිකාවක් ගියා වෙසිකිලියක් ගාවින් වෙසිකිලි ඉන්න පණුව ටික දැක්කා හිරිගිතක් හිතුණා අනේ මගේ කයටත් මෙහෙම සිද්ධ වෙනවානේ කියලා පුලවක සංඥාව, ඒ කියන්නේ පුලවක කියන්නේ පණුව. ඒ සංඥාව පැද්දුවා. ධානයක් ආවා, භ්‍රම ලෝකෙට ගියා, කල්ප ගානක් හිටියා. අද කඩපිලේ ජරාවල් කකා ඉන්නවා. දැන් බලන්න මේ භවයක හැටි. අපි මේ පොඩි ලයිට් එකකට ආස කරනවා. සමත භාවනා වල ලයිට් නෙමෙයිනේ ඕන තරම් කතන්දර තියෙනවනේ බුදුහාඳුරු කියන්නේ මිනිස්සු අභිඥාවෙන් කරන දේවල් බුදුහාමුදුර දේශනා කරනවා මහණෙනි සමාධිය වඩව සමාධිය වැඩුවොත් ඒ සමත පැත්තෙන් කියන්නේ මේ හිමාල පර්වත රාජ්‍යාව කුඩු පට්ටම් කරනවා කියන එක සුළු දෙයක් කෝපන වාදෝ චවාය අවිජ්ජා මේ අවිද්‍යාව නසනවා කියන්නේ කවර කතාවද කියලා. ඊකයි මේ විපස්සනාව කියන ගමම්ම අර ඇති කරගත්ත එකලස කඩා ගන්න එපා. සැක කරන්නත් එපා. ඒ අර යුගනද්දව දැන් අපි කියන්නේ කමට හඳගෙනකොට හිත අවුල් කරගන්න එපා, විසිරව ගන්න එපා. එතන එතන ඒ උපයපු එකඟභාවය විනාශ කරගන්න එපා. ඒ මොනයි කියලා නේ කියන්නේ. ඒ සඳහා යෝගාවචරයා ඒ සතිය නීවරණ ධර්ම ඉවත් දීමින් ඒ ලැබෙන ඒ පාසුව ගැන අවබෝධයකින් යුක්තව මම මෙන්න මේ වගේ වැරදි කළොත් මගේ මේ එකඟ භාවය කැඩෙනවා. මගේ මේ සංසුම් භාවය කැඩෙනවා කියලා යෝගාවචරයක් දැනගෙන ඒ ඒ එකඟ භාවයට ඒ සංසුම් භාවයට අනුග්‍රහ කරමිනුත් ඉන්න ඕන. මොකද දැන් ධානයක් විදිහට මේකට සමවැදිලා නෙමෙයිනේ. ඒකනේ කියන්නේ ගෙදර ගියාම ආයි ළමයින් නැලෙව්වට කමක් නැහැ පොඩ්ඩක් මේකත් නාඩියේ තියාගන්න කියලා. ඒකනේ මේ යෝගාවචර ගෙදර ගිහින් එනකොට මුං හොදලා ගොඩ ගන්න බැරි සයිස් එකේ ආපහු මුලනේ. ඉතින් හිතන්නෙම නැහැ. හිතන්නේ නිස්සරණ වනේට ගිහිල්ලා පරියන්කයක් ගෙවුවට පස්සේ අර පරණ එකේ කියලා. එහෙම එනවනම් හොඳයි. හුරු කළාම වාසියක් තියෙනවා. නැත්තේ නැහැ ඒ වුණාට අපි මේ ගන්න උත්සාහය හොද හොද මඩේ දාන ගතිය මේව කවද්ද හැදෙන්නේ? හිතේ හයියක තිබේ මේ කියන්නේ. ඒකින්ද ඒවත් ආරක්ෂා කරගන්න ඕන. මේ විදිහට යෝගාවචරය සීලෙන් හික්මිලා ඒ වගේම සමාධියෙන් හික්මිලා සමාධිමත් හිතකින් බැලුවහම අපේ තියෙන මොඩකම් අපේ තියෙන පරණ හොරුවට සිටීම නිසා මේ ආශ්‍රව ධර්ම මත වෙනවා පරණ හොරුවටම මේ සසර තුල අපි ගලාගෙන යනවා භවයට අහු වෙනවා නැති ජාති ජරා මරණ ටිකක් හදාගෙන දුක් විඳිනවා හොඳට මතක තියාගන්න නැති ජාති ජරා මරණ මේ තියෙන්නේ දැන් නම් කොහොමද මේව ඉක්මවන්නේ ඒව ඉක්මවන්නේ කොහොමද? මේ දිබ්බු දැමියෙහිදීම දුක අවසන් කළා කියලා කියන්නේ කොහොමද? රහතන් වහන්සේ ජරා මරණ වලට අහු වෙනවනම්. වයසට ගියාට ළිඩ හැදුනට රහතන් වහන්සේලාට ජරා මරණ නැහැ. එතන තියෙන්නේ ආයතන ටිකින් උපදින ධර්තේ විතරයි. මොකද රූපේ වයසට ගියාට සති පුද්ගලික වයසට ගියාද? සංඥාවක් ඇති වෙලා නැති වෙලා ගියාට සත්‍ය පුද්ගලිකව ඉසට ගියාද? එහෙම බලනකොට මේ ජාති ජරා මරණ ඇති වෙන නැති වෙන සුළු දේවල්. ඒවත් මරණය පවා නැති කරන්න පුළුවන්. මොකද නැති මරණයක් හදාගත්තනේ. රූපේ මැරෙනකොට මම මැරෙනවා කිව්වහම දැන් හරිනේ. සනීපයිනේ. අපායිත් ගිහේකනේ. උන්නෝ වගේ මේ සරලව හරි මේක හිතන්න. ඔය ආර්ය පරිේෂණ සූත්‍රේ පොඩ්ඩක් කියවල බලන්න. ඒක ලස්සනට කියනවා. ಜಾති ධර්ම මොනවද? මම ಜಾති ධර්ම හේතු කොටගත් මිනිහෙක්. මම මොකද කරන්නේ? ಜಾති ධර්ම හේතු කොටගෙන ಜಾති ධර්මයක්ම හොයනවා. මම මරණයට කැපවෙච්ච මිනිහෙක්. මම මරණයට කැප වෙලා මරණ ධර්මයක් හොයනවා. ඉතින් මේ සසරේ හැටි. ඒක කරන්න එපා. ඒකටයි ධර්මයක් තියෙන්නේ. බුදු කෙනෙක් බෝසතාණන් වහන්සේ කරපුවා කරන්න නම් බුදු වෙලා බණ කියන්න ඕනේ අපි කරන්න ඕනේ බෝසතාණන් වහන්සේ බුදු වෙන්න කලින් කරපු දුෂ්කර ක්‍රියා නෙමෙයි. බුදු වුණාට පස්සේ මොනවද කිව්වේ? අන්නේදී බුදු වුණාට පස්සේ කියපු බණේ අහලා මතක තියාගන්න නැතුව හැසිරුණාම ඒ යෝගාවචරයට සර්ටිෆිකේට් එකක් දෙනවා. මොකද්ද? අරියාණං වදස්සාවි. ඔවුන් ආර්යයන් වහන්සේලා දැකලා නැත. අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ ඔවුන් ආර්යයන්ගේ ධර්මයේ තුල දක්ෂ නැහැ. සත්පුරුෂානං අදස්සාවි. ඔවුන් සත්පුරුෂයෝ දැකලා නැහැ. සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ. ඒගොල්ලෝ සත්පුරුෂ ධර්මේ දක්ෂ නැහැ. උන්නෝ වගේ ලස්සන රාමු කරපු සර්ටිෆිකේට් එකක් දෙනවා. බණ අහලත් ඕක ගන්න වුණොත් මේක හරි අපරාධයන්නේ. තමුන්ගේ ජීවිතය තුලින් මේව දකින්න උත්සාහයක් තියෙන්න ඕන. ඒ උත්සාහය කඩාකප්පල් වියුල් වෙන්නේ අර කියාපු අර යටිපහුව වෙච්ච 100ට 100ක් දකින්න බැරි වුණත් අපි අපිටම කරගන්න මේ වංචාවල් නිසා. කොහොම හරි දැන් මෙතන ආධුනික යෝගාවචරයොත් ඉන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ට උන කල්පනා කරලා බලන්න පුළුවන්. මේ ආශ්‍රවාදී ධර්මින්දා මට උපදින්නේ ගොන් කම්මනේ කියලා. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. මට හිතුණා අද අයෝනිසෝ මනසිකාරය පැත්තේ රූප කර්මස්ථානෙටත් දාලා චුට්ටක් විස්තර කරන්න. දැන් බුදුහාඳුරු දේශනා කරනවා දේමේ භික්කවේ පච්චයා සම්මා දිට්ඨිය උපාදාය. කතමාච ද්වේ මහණෙනි සම්මා දිට්ඨිය උපදින්න ප්‍රත්‍ය දෙකයි. මොකක්ද මේ ප්‍රත්‍ය දෙක? පරතෝච ගෝසෝ බනහලා තියෙන්න ඕන. අජ්ජත්නම් යෝනිසෝ මනසිකාරෝ. ආධ්‍යාත්මික වශයෙන් නුවණින් මෙහි කියලා තියෙන්නත් ඕන. එතකොට යෝනිසෝ මනසිකාරය කියන එක ටිකෙන් ටික ගැඹුරින් ගැඹුරට යන්නේ වේ වෙනස්කම් තිබුණත් සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් නුවණින් මෙනෙහි කිරීමක්. නුවණින් මෙනෙහි කරනවට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඕක ගෙඹුඩින් බලනකොට ඊ යෝනි කියන්නේ හටගන්නා තැනය යෝනිසෝ මනසිකාරය යනු හටගන්නා තැන අනුව බැලීමයි කියලා තවවත් ගෙඹුරින් මේ ස්පර්ශ ආයතන පැත්තෙන් දාලත් උන්නම් කෙනෙකුට අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අටුවා සම්ප්‍රදායේ විස්තර කරනවා උපාය මානසිකාරෝ පත මානසිකාරෝ කියලා. උපාය මානසිකාරෝ කියලා කියන්නේ මෙන්න මෙහෙම කල්පනා කරන එක තමයි නිවන් දකින්න තියෙන උපායය. මෙහෙම කල්පනා කරනවට කියනවා නෝනින් කල්පනා කරනවායි කියලා. ඒකට කියනවා උපාය මානසිකාරය. උපාය. පත මානසිකාරෝ කියලා කියනවා. පත කියලා කියන්නේ මාර්ග කියන එක. මාර්ගය කියලා කියන්නේ නිවන් මාර්ගඵල ලැබීමේ මාර්ගය තමයි මේක. ආශ්‍රව දුරු කිරීමේ මාර්ගය තමයි මේක කියලා හිතන එකට ඒ කියන්නේ එහෙම එහෙම ඒ පවත්තන මානසිකාරය පත මානසිකාරයයි කියලා පෙන්වලා දීලා තියෙනවා. දැන් අපි මේක රූපේ පැත්තෙන් අරගෙන බැලුවොත් දැන් මේ රූපේ උනත් අචේතනික දෙයක්. තනිකර මල මිනියක් වගේ දෙයක්. මේක අපි හිතින් තමයි මේ උස්සගෙන එහිඩ මෙහිඩ අරගෙන යන්නේ. දැනටමත් මේක මැරිලායි තියෙන්නේ. හැබැයි කුණු වෙන්නේ නැහැ. මොකද පොම්ලින් ගහලාද? නැහැ. මේකට විඥානේ බැහැගෙන තියෙන. ෆ්‍රිජින් ෆ්‍රිජ් එකේ දැම්මා වගේ තියෙනවා. විඥානේ තියෙනකන් තියෙන කුණු වෙන්නේ නැහැ. එතකොට කියනවා මේක සවිඥානික කය සිතත් සමග ඇඟ කුණු වෙන්නේ නැහැ. කුණු නොවුන රූපෙට පණත් නැහැ. හිත මේකට රිංගොත් වලින් රූපෙට පණෙන්නේ නේ. රූපේ රූපෙමයි. ඒ හොයන්න බැරි හැඩයක් නැති, පාටක් නැති, මෙරිච්ච දෙයක්. මට කවුරු හරි කියන්න පටවි ධාතුව මොන පාටයිද කියලා? පටවි ධාතුව මොන පාටයිද? කියන්න බෑ. පාටක් කියත හැකි ආශ්‍රවයකින් කියන්න බෑ. කවුරු හරි දන්නවද? දන්නවනම් කියන මම දන්නේ නැහැ. පඨවි ධාතුවේ පාට මොකක්ද? ওই විදිහට සතර මහා ධාතු වල පාට නැහැ. හැඩ නැහැ. ඒ ධාතු කියන්නේ මූල ස්වභාවය. ඒකයි කට කැන්නකම් කියන්නේ නිමිත්තක් ආවොත් කමන්නේ නිමිත්ත බලපල්ලා. ඒ නිමිත්තත් මොද කරලා වෙන නිමිත්තක් පෙන්නුවොත් කලින් නිමිත්තේ කලින් නිමිත්තක් පෙන්නලා මට මේක කොලේ වැහුවා මූ මාව රැවට්ටුවා කියලා දැනගන්න. ඒකනේ දෙවෙනි ස්ටෙප් එක පෙන්වන්නේ. අපි හිතනවා මේ හුස්ම ගන්න එක මේ අපිට මේ උප්පත්තියෙන් ලැබිච්ච එක මේ විදිහට මේ හුස්ම රැල්ලක් කියලා જાතියක් තියෙනවා කියලා. හුස්ම රැල්ලක් කියලා જાතියක් තියෙනවනම් මොකද මේක මේ සිවුම් විවි ගිහිල්ලා අන්තරද්ධාන වෙන්නේ. ඒයි කුඩා වෙන්නේ. ඉතින් මේ රූපේ හැටි කොහොම හරි මේ රූපේ කියන්නේ මෙරිච් එකක්. ඒක හරියට දැනගත්තොත් පර්ණාචාර්යවරු කියනවා ඔතන ditthi visuddhi වෙන්න පුළුවන් කියලා. මේ පර්ණ පොත්වල කියනවා. රූපය අචේතනිකයි හිත සචේතනිකයි. ඒ කියන්නේ මේ හිත මේ රූපේ. නාම රූප දෙක නිකන් අපි හිතන් ඉන්නව නම් කලවම් වෙච්ච ඒවා කියලා ඒගොල්ලෝ කලවම් වෙන්නේ නැහැ. එකට නිකන් අච්චාරු හැදිලා නැහැ. චොකලට් පුඩින් වගේ නෙමෙයි මේක. ඇසුරු කරනවා කියන එකේ පොඩි ගැඹුරුකුත් තියෙනවා. කොහොම හරි කලවම් වෙලා නැහැ කියලා මතක තියාගන්න. මුන් කලවන්නම් වෙලා නැහැ. මේ රූපය අචේතනිකයි. අචේතනික රූපේ මේ කයින් මේ අචේතනික රූපය මේ සිතින් උස්සගෙන තමයි එහෙට මෙහෙට යන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා අචිරං වතයන් කායෝ පටවින් අතිසෙසති යුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින් කරා. මේ ශරීරය අචිරං නචිරං බොහෝ කල් පවතින්නේ නැහැ. පටවින් අතිසෙසති පොළොවට විසිකල දාන්න වෙනවා. යුද්ධෝ අපේත විඥානෝ විඥානේ මේ කයෙන් පැනලා ගියාට පස්සේ නිරත්තංග කලින්ගරා. හරියට වැඩක් ගන්න බැරි කොටයක් වගේ විසිකල්ල දානවා. ඉතින් අපි හිතනවා දෙක්කට පස්සේ මේ මෙරිච්ච සිරියාවතී කියලා. මේ සෝමදාස කියලා. ඉතී දාලගී රොඩ්ඩක්. මේ කනබුන ආහාරේ රාශි වෙච්ච රොඩක්. එතකොට එතන කය කියන එක විද්‍යමාන නැහැ. කය කියනකොට ඒ රූපය ඇසුරු කරගෙන තිබිච්ච කර්මයට දාව උපන්න එක්තරා ස්වභාවයක්. අපි ඒක එතනින් නවත්තමු. දැන් මේක ඔන්න මල. දැන් යෝනිසෝ මනසකාරයේට චූටි ඉඩක් තියෙනවා. මොකද මේ මුල ඉඳලම කියන්නේ එක සැරේම බුදු වෙන්න ගියාටත් අමාරුයි. මොකද අපිට තාම ෂුවර් නැහැ කොච්චර කළත් මේ ඔය කියන තරම්මක් ඉතින් මොකද්ද ඉතින් කියලා වගේ එකක් තියෙනවා. ඒකින්ද අයන්න ආයන්න ඉඳලා සුද්ධ කරන්න. මොකද එතකොට කැලිච්ච දැන් තියෙනවනේ සකස් වෙයි. ඉතින් ඊට පස්සේ මලහ ඒ ශරීරේ ඒ බැරිච්ච ශරීරේ දැන් යෝනිසෝ මනසකාරය කියනකොට දැන් කියනවනේ අසුභී අසුභන්ති අනිච්චී අනිච්ඡන්ති ඒ කියන්නේ අසුබදී අසුබ වශයෙන් දකින එක යෝනිසෝ මනසිකාරය. එතනින් ගියාම අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දකින එක යෝනිසෝ මනසිකාරය. අනාත්මෝදී අනාත්ම විදිහට දකිනවා නම් ඒකත් යෝනිසෝ මනසිකාරය. දැන් මලාට පස්සේ දැන් මලානේ අඩුම තරමේ මිනිස්සු මැරෙනවා කියලාවත් දැනගන්නේ. ඒකනේ මලගෙවල් වල ඔය අනිච්චාවද සංඛාරා කීකී හාමුදුරු ගිහිල්ලා නිකන් ජාතික ගීතයක් ඔය එකක් කියන්නේ. ඒ කියන්නේ පොඩි පණිවිඩයක් දෙනවා. උඹලත් මැරෙනවා. ඉතින් අපි කියනවා ඔව් අපි දන්නවා. අපි එතකන් අපිට වැඩ වගේක් තියෙනවා. ඊට පස්සේ ඔන්න මල. මේක රූපේ තියෙන ආදීනවය. ඒ ආදීනෝ පෙත්තෙන් බලනකොට දැන් බුදුරන් වහන්සේ දේශනා කරනවා කළුත් නැති සුදුත් නැති උසත් නැති මිටිත් නැති මහතත් නැති කෙට්ටුත් නැති ලස්සන කෙල්ලෙක් ඉන්නවා කියලා. ඉතින් මේ කෙල්ලව දැක්කම රූපේ ලස්සනයිනේ. ඉතින් හිතට සතුටුයි. බුදුහාමුදුරුවෝ කියන උච්චරය ආස්වාදී. මේ රාගයක් ගැන නෙමෙයි කතා කරන්නේ. රස සංවේදී භගවා නෝච රස රාග පරිසංවේදී. භාග්‍යවතුන් වහන්සේගේ ජීවහා ධාතුව රසනහර 90000ක් තියෙනවලු. දිවට යම් රසයක් වැටුණා නම් මුළු ශරීරේට මේ රස දැනෙනවායි කියලා කියන්නේ. ඒ පුදුමේ රස පටිසංවේදී රස දැනගන්නවා. නෝච රස රාග පටිසංවේදී. ඒක රාග වශයෙන් ගන්නෑ. මේ වේදනාවට පස්සනාව පැත්තට යනකොට වේදනාව වේදනාවක් විදිහට බලන්න කියන්නේ උකයි. මනසේ සතුටක් ඇති වුණා කියලා ඒක මහා අපරාධයක් නෙමෙයි. නමුත් අපි අසීයෙන් නම් ආශ්‍ර වෙනවා. ඒකටයි දෙයිනේ මේ සතිපට්ඨානයක් කියන්නේ. නැත්නම් ඉතින් නිකම්ම නිවන් දකින්න බෑ හැම එකම. එහෙම නෑ. එතකොට ওই රූපේ තියෙන එක්තරා ස්වභාවයක්. ඒක මැරෙනවා කියන එක රූපේ තියෙන බුදුහාඳුර කියනවා ඒ කුමාරිකාවම දත් හැලිලා කොණ්ඩේ දිලා කුදු වෙලා විවුල විවුල කළු පාට ලබ කැලැල් ඇතු ඉන්නවා දැක්කහම දැන් මහන්නේ මේ රූපේ තියෙන ආදීනව යන්නේ ඊට පස්සේ මැරෙනවා මලාට පස්සේ මේක රූපේ තියෙන ආදීනවය ওই විදිහට දිගටම ඉතින් අර මලවිණේ තියෙන අවස්ථා ටික පෙන්නනවා. පෙන්නලා මේව රූපේ ආදීනව කියලා පෙන්නලා දෙනවා. ඊකින් අපිට තියෙනවා පාඩමක් මොකද්ද? අසුබ දේ අසුබ වශයෙන් ගන්නත් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් ගන්නත් අනාත්ම උදේ අනාත්ම වශයෙන් ගන්න. මොකද දැන් අපිට පේනවානේ පොඩි ළමෙක් ලොකු වෙනවා වගේ මේ රූපයක් ලොකු වෙලා ඇහිලා ආපහු පස් වෙලා යනවා යන්නේ. පස් වෙලා එහෙම යනවා. එයා එයාගේ යථා ස්වභාවය හොයාගෙන යනවා. අපිට මේ හැඩ රූප පෙන්වන්නට කරන්න දෙයක් නැහැ. මොකද හැඩැත්ත පේන්නේ නැහනේ. හැඩැත්ත පේනවා නම් ඉතින් භාවනා කරන්න ඕනේ නැහැ. එහෙම බැලලා නිවන් දකින්න පුළුවන්. ඒකනේ නුවරට කියන්නේ චක්කුම් උදපාදී. ආලෝක උදපාදී. විඥා උදපාදී. පඤ්ඤා උදපාදී කියලා කියන්නේ නැහැ. එහෙන් බල්ල නිවන් දකින්න බෑ. නමුත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වයසක ගිය උන්දෙක් දැක්කහම දැන් හිතන්න ගින්නක් ඇවිලිලා ගියොත් එතන පේනවා කළු පාට අඟුරු කැට පොළොව පිච්චිලා තනකොළ මැරිලා අන්න එතකොට දැනගන්න පුළුවන් මේ හරහා ගින්න ගියා. ගින්න ගිහිල්ලා තියෙනවා. දැන් පොළොව පිච්චින්නේ වයසට ගිය කෙනෙක් දැක්කහම අපිට සංඥාවක් ඇති කරගන්න පුළුවන් මේ රූපේ අපි නොදන්න මොකක් හෝ දෙයක් යටින් සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ අම්බන්ඩි මීට කලින් හොඳට හිටියානේ. මම දැකලා තිනවා ලස්සන කෙල්ලු අම්මත් එක්ක පාර යනවා. දැන් මට කෙල්ලවයි අම්මවයි දෙන්නම් පේනවා. ඒකනේ මම මහණුනේ. මට හිතෙනවා අඩේ මේ කෙල්ල කවදාද මේ අම්මා වගේ වෙනවනේ. අම්ම වසකතයි. හැබැයි අම්මගේ දුව. පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් අම්මත් තරුණ කාලේ ඔහොම ඉන්නේ ඇතිනේ. ඉතින් මට ඕනේ තරුණ කිල්ලවනේ. ඉතින් මට ඕනේ නෑනේ අර අම්මගේ සයිස් වයස එක්කනේ. ඉතින් මම ඉතින් ඒක ඕනේ කොහොම හරි කොහොම හරි රූපේ තියෙන ස්වභාවයක් ඕකේ. ඉතින් තේරුම් නැහැ හිස්. ඊට පස්සේ ඉතින් මේ මලමිනිය ගිහිල්ලා දානවා. දැන් මට පස්සේ සත්තු කඩාගෙන කනවා. ඉතුරු වෙන්නේ මොනවද? මසොයි, නහරයි, ලී, ඇටයි. දැන් මේකත් මේ රූපේ තියෙන එක්තරා ස්වභාවයක්. පලෝක ධම්මා කියලා කියන්නේ මේව පළු ගැලවෙනවා. ඒ කියන්නේ මේ රූපේ තියෙන ස්වභාවයක් මේ වෙන් වෙනවා. මේ මලමිනිය වගේ ඕලාරික මාවකිනු අපිට දැනගන්න පුළුවන් එයි මේ ආනාපාන සතිය උනත් කෙඩි කෙඩි යනවා වගේ තීරෙන්නේ. මේ කොන්ක්‍රීට් දැම්ම වගේ තීරෙන්නේ පාය. නෑ. අර මලමිනියෙත් අර සත්තු කඩාගෙන කෑවේ කැඩෙන හින්දා. කඩන්න බැයි නම් කඩන්න බෑනේ. මේක කල් තියලම කැඩිච්ච එක. ලුජ්ජති පලුජ්ජති ලෝකෝ බුදුහාඳුරු කියනවා මේ ලෝකේ ඉරිත්තලුප එකක්. පළු ගැලවෙන එකක්. ඉතින් අපි දැනගන්න ඕනේ එහෙම කිව්වහම ඉරිත්තලපු පළු ගැලවෙන ස්වභාවය තියෙන්නේ මූලිකව තියෙන ඉරිත්තල පළු ගැලවෙන ස්වභාවය. නමුත් අපිට තියෙන බිඳෙන වස්තු. ඒ අරක නොදන්න හින්දා බීදුරුවක් ගත්තාම කවුරු හරි දන්නවනම් මේක කල් තියලම බිඳිච්ච එකක් මට බිඳින්න දෙයක් ඉතුරු වෙලා නැහැ. නමුත් වීදුරුව කියන තැනින් ගත්ත කෙලෙසේ ඒ අදහස ඒ ක්‍රියාත්මක වෙච්ච ආශ්‍රවාදී ධර්ම ඒ අනුශේ ආදී ධර්ම අපි මොනතරම් දුවකටපත් කරනවද මෝ මේක පොලිය ගෙහුවා නේද කියලා පොඩි කව මරාගෙන කණ්ඩ හදනවා මේ කල් තේලම් බිඳිච්ච එකක් ඔහොම කියලා ඉතින් එහෙම කිව්වට හිත හදාගන්න අමාරුයි දැන්. ගෙදර ගිය වෙලාවේ ලොකු බෝල්ලක් අරගෙන පොඩි එකෙක් ඇරියොත් එහෙම පපුවත් එක්ක පිච්චිලා යන්නේ. ආම්දුරුව නම් කියයි. ඒක තමයි මේකේ ප්‍රායෝගික වෙන්න ඕන කියන්නේ. එතකොට එහෙම පළු ගැලවෙනවා. තව කාලයක් ගියොත් ඕකේ මස් ටික දිය වෙලා ගිහිල්ලා ඇට කටු ටිකයි නහරයි හමයි ඉතරයි ඉතුරු වෙන්නේ. තවත් කාලයක් ගියොත් ඒ ඇටවල ගෑවිච්ච ලී නහරයි විතරයි ඉතුරු වෙන්නේ. තවත් කාලයක් ගියොත් නහර ටිකක් නැහැ ලී ගෑවිච්ච ඇට කැබිලි. තව කාලයක් ගියොත් ලී ටිකක් වාෂ්පලා ගිහිල්ලා සුදු පාට ඒ මන් දෙන්න හග්ගෙඩියක් වගේ පාට වෙච්ච ඒ ඇට කටු ගොඩ. තවත් කාලයක් ගියොත් මේව කෑලි කෑලි වලට වින් වෙලා යන්න පටන් ගන්නවා. ඔළුව එක පැත්තක, කකුල් එක පැත්තක, අතපය එක පැත්තක, කොන්ද තව පැත්තක කෑලි කෑලි වින් වෙලා යනවා. දැන් බලන්නකො මේ කියලා දෙන පාඩම. මේ රළු රූපෙකින් අපිට මේ ටික ටික කියලා දෙනවා. දැන් ඕක ඕකේ ස්වභාවයමනේ ආනාපාන සතිය ගත්තත් ඔය ආනාපාන සතියේත් විනාශ වෙවි කැඩි කැඩි බිඳි බිඳි ඒ හැඩ හුරුකම් මාරු වෙවි දැන් මේ මුත ශරීරයත් ටික ටික ටික ටික කොහෙටද බලන්නකෝ දැන් මේ ගලාගෙන යන්නේ තව කාලයක් ගියොත් මේ ඇටකටු තනින් තන රාශි වෙලා තියෙන පටන් ගන්නවා තවත් කාලයක් ගියොත් මේ ඇටකටු කුණු වෙන්න පටන් ගන්නවා තවත් කාලයක් ගියොත් මේ ඇටකටු පොළවට පස් වෙන්න පටන් ගන්නවා එතකොට තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ඊ ටික තමයි ඉතින් ඔය ඇඟේ තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. ඔන්න උතින්ට එන්නයි මේ ටික මේ ඔක්කොම කිව්වේ. ඒකින්ද මේක අසුප විදිහට බලන්නත් පුළුවන්. මේක අනිත්‍ය විදිහට බලන්න පුළුවන්. ඒ වගේම අනාත්ම විදිහට මේ වගේ මුලින් අපිට සරලව බලලා හිත හදාගන්න පුළුවන්. මෙහෙම හිත හදාගත්තාම භාවනාවක් කරලා එන අත්දැකීමක් තුලින් උනත් බය වෙන්න, කලබල වෙන්න, ගැස්සෙන්න යන්නේ ඉතින් මේ රූපේ හැටිනේ යනාදි වශයෙන් ඒ ආධුනික යෝගාවචරයින්ට පුළුවන් තමුන්ට යෝනිසෝ මනස්කාරයක් උපදවා ගන්න. කෙලස් ඇති නොවන තත්ත්වකින් අනියත බියක් හිත උපද්දනවන ඊවයින් හිත ඈත් කරගෙන බය නැතුව යථාර්ථයට මුහුණ දෙන්නේ. එතකොට දැන් මේ කයට තියෙන ආසාව තිබුණොත් අපිට කවදක්වත් බෑ මේ විදියට හිතන්න. මේ විදියට බන කිව්වොත් බන කියන කෙනත් එක්කත් හිත යටින් පොඩි තරහක් එනවා. මේ කැත්ත පිළිකුල් ජරා කතා කියනවා කියලා. මොකද මේකට තියෙන ආසාව මේ ආසාව තියෙනකම් මේකේ ඇත්ත පේන්නේ දැන් මට මතකයි එක කතාවක් තියෙනවා ඔන්න රජ කෙනෙක් රජවරු දෙන්නේ යුද්ධ කරනවලු ඊට පස්සේ එකම එක රජෙක් පැනලා කිව්වලු එන්නු සටනට කියලා ඊට පස්සේ අනිත් රජවරු කඩුව අරගෙන ගිහින් කියනවලු ඉම්බා පුරුෂේ මා මේ සටනේ මී යන බව දනිමි. නමුත් මට තුවාල නොකරව කිව්වලු. ඉතින් අපිට ඕනේ මලත් බොඩි එක ලස්සනට තියාගන්න. ඉතින් එහෙම තැනක ජීවත් වෙද්දී කොහොමද මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිවන් දෙකිල්ලක් තියා මේක ධාතු ටිකවත් බලාගන්න. දැන් අපි යන් ධාතු මනසිකාරේ පැත්තකට. සරියුත් හාමුදුරුවෝ චූලහත්ති පදෝපම සූත්‍රයේ පුදුමාකාර ආරම්භයක් අරගන්නවා ආධික යෝගාවචරයේන්ට පුදුමාකාර ආරම්භයක් අරන් දෙනවා මේ වගේ උපමාවකින්. කට්ටංච පටිච්ච වල්ලිංච පටිච්ච තිනංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ රූපං තේව සංකං ගච්ඡති මේ ආගාරං තේව සංකං ගච්ඡති මොකක්ද ඒ කියන්නේ ලී දඬු නිසා වැල් නිසා තනකොළ නිසා මෙටි නිසා එක්තරා විදියකින් මේ ආකාශයේ අහුරා සිටීද ඒක ගියයි කියන සංඛ්‍යාවට යනවා. මේ ගියක් කියන්නේ මේ අහස එක්තරා විදිහක ඇහිරීම කියලා කියනවා. ඊට පස්සේ යථාපිකෝ ආවසෝ ඒ විදිහටම අට්ටිංච පටිච්ච නහාරුංච පටිච්ච මන්සංච පටිච්ච ධම්මංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ කායං තේව සංකං ගච්ඡති මේ ශරීරයක් කියලා කියන්නේ එක්තරා විදියක ආකාශය අහුරා ගැනීම කොහොමද ඇටකටු විදිහට නහර විදිහට මස් විදිහට හැම විදිහට මේ අහස එක්තරා විදිහකට ඇහුරුණොත් දැන් මේක දැන් මේ කියනවා කය. මේකට කියනවා කය කියලා. බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාරය පෙන්වද්දී දේශනා කරනවා උනචවරම් බික්ක වේ බික්කු යතා තිතං යතා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්කති කියලා. දැන් එතකොට ඒ ධාතසෝ පච්චවෙක්කිතී කියන තැනට එනකොට මම මේ අමතර කතාවක් කියන්නේ අර කලින් උපමාවෙන් අපිට පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. මේ ශරීරය තනි කැටයක් එහෙම නෙමෙයි. ඒකනේ කිව්වේ මේ අහස අහුරාගෙන සිටින මස් ගොඩක් කියලා. ඒකින්ම තේරෙනවනේ මේ අතරතුර ආකාශයේ තියෙනවායි කියලා. මේක මහා මායාත්මක ධර්මයක්. මේ කය කියලා विद्यमान වෙන්නේ. එතකොට ඒ පටවි කොහොමද යා මෙනෙහි කරනවා කියන්නේ යතා තිතං යම්සේ මේ කය තිබේද යතා පනිහිතං යම්සේ මේ කය පිහිට මේ තිබේද ඔහු සෝ ධාතු සෝ පච්ච වෙක්කදී ඔහු ධාතුන් වශයෙන් නුවණින් කල්පනා කරලා බලනවා අත්ති ඉමස්මින් කායේ පටවි ධාතු. එතකොට මේ ආකාශයේ තියෙන පටවි ධාතුවක් ගැන මේ කියන්නේ. මේක හරීම ගැඹුරුයි මේ කියන කතාව. මොකද ඔයගොල්ලෝ හිතන් ඉන්නේ අපි අහසෙන් පොළොව පොළොවේ පය ගහලා ඉන්නවා කියලා හිතන් ඉන්නේ. ඔයගොල්ලෝ හිතන් ඉන්නේ පොළොවේ පය ගහලා ඉන්නේ කියලා. මේ කතාව විස්තර කරන්නේ පළවෙනි සූත්‍රේ මජ්ක්‍ධිම නිකායේ මුලපරියාය සූත්‍රේ. ඒව තේරෙන්නේ කර්මිතේවෙන් බණ කියන්නේ ඒව විස්තර කරගන්න බෑ. ඒක හින්දා මේ පොළොවක ජීවත් වෙන කතාවකුත් අපි ගාව තියෙනවා ලාවට හිතේ. මේ මහ පොළොවක් මත ජීවත් වෙනවා කියලා හිතන් හිටියට දැන් කය කියන්නේ අහස ඇසුරු කරපු දෙයක් නේ. මේ පටවි ධාතුව මේ අහසේ තියෙනවා ඉතින්. අතපය ඇතුලේ තියෙනව නෙමෙයි. ඉතින් හදාගෙන මේකට චිත්‍රයක් බැස්සුවා කියලා මොනව කරන්නද? පටවි ධාතුව පටවි ධාතුවමයි. ඒක අහසේ තියෙනවා. එතකොට තේජෝ ධාතුව, මේ ආපෝ ධාතුව. එළෙන වෙග්‍රෙන ගති. එතනින් ගියාම උණුසුම් ඒ උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති ඒ සතර මහා ධාතු මේ අහස ඇසුරු කරගෙන පවතිනවා. ඒ සතර මහා ධාතුන් වල තතු අපි දකින්න නම් ඒව නිමිත්තකට සම්බන්ධ කරලා බලන්න හොඳ නැහැ. එහෙම බලන්නේ නැතුව දිගටම අපි මූල කර්මස්ථානයේ තොරතුරු බලාගෙන බලාගෙන බලාගෙන යනකොට මෙයා ටික ටික ටික ටික ටික ටික ඒ සතර මහා ධාතුන් එහෙමත් නැත්නම් ඒ සතර මහා ධාතුන් වල ස්වභාව අපිට පෙන්වන්න පටන් ගන්නවා. එතකොට ආනාපාන සතිය නැති වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් තමුන්ගේ ශරීරය කියන මේ වේදිකාව ඇසුරු කරගෙන දැන් රඟපාන්නේ කවුද? සතර මහා ධාතුන්. උන්ට පාටක් නැහැ. හැඩයක් නැහැ. සටහනක් නැහැ. පේන්නෙත් නැහැ. රූපං අනිදස්සන. රූපේ පෙනෙන එකක් නෙමෙයි. මේක කයෙන් තමයි විද්‍යමාන. කයට ස්පර්ශ වෙච්ච දෙයක් තමයි අපිට මේ දැනෙන්නේ. රූපේ කියලා. එතකොට මේක තවත් බැලුවොත් මේ රූපයත් සමග තිබෙන වේදනාව කියන එකත් දැනගන්න පුළුවන්. කය වශයෙන් තියෙනවා සුඛ දුක්ඛ කියන වේදනා දෙක. කයින් වෙන මොකක්වත් ප්‍රකට වෙන්නේ සුඛ දුක්ඛ කියන වේදනා දෙක දෙක ආවොත් එන්නේ කයින්. අදුක්කම සුඛී කියන එක කයේ නෑ. ඒක තියෙන්නේ හිතේ. හිත පැත්තෙන් බැලුවත් ඔය සෝම සෝමනස්ස දෝමනස්ස ওই කතාව බුදුහාමුදුරුවෝ දාන්නේ සෝමනස්ස දෝමනස්ස කතාව සතිපට්ඨාන සූත්‍රයේට ඒකවත් දාලා නැහැ. ඉතින් බලන්නකො කොච්චර බුදුරජාණන් වහන්සේ ආධුනික යෝගාවචරින් ගැන කොච්චර හිතනවද කියලා. ඒ සෝමනස්ස දෝමනස්ස හිතේ පහළ වෙන කැමැති අකමැති කන් දෙක මම මම කැමැති මම අකමැති මට සතුටුයි මම සතුටු නැහැ කියලා පහළ වෙන සෝමනස්ස දෝමනස්ස දෙක. මේ දෙකවත් දාලා නැහැ. අර සුඛ දුක්ඛ අදුක්කම සුඛ. ඔහොමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ වේදනා තුන් වර්ගයක් දැනගන්න පුළුවන්. ඒ වායේත් පාටක් නැහැ. වේදනාව මොන පාටයිද? වේදනාවේ පාටක් නැහැ. අපිට හිතෙනවා නිකන් වේදනාව සුදු පාටයි වගේ කියලා. ඒ අර විනිවිද යනවා වගේ නෙවෙයිනේ. ඒ වුණාට වේදනාවට පාටක් නැහැ. අපිට නිකන් සුදක් තමයි එකපාරට මැවිලා පේන්නේ. සමහර විට ප්‍රසාද රූප වෙන්න පුළුවන් පරිස්සම් වෙන්න. කොහොම හරි ඊ වේදනාවේ වේදනාවනු පස්සීව වාසය කරන්න පුළුවන්. අනිස්තිතෝව විහෙරති. ඒක මම කියාගන්නෙත් නෑ, මගේ කියාගන්නෙත් නෑ. ඉති වේදනං, ඉති වේදනස සමුදය, ඉති වේදනස අත්ංගම. ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ තවත් බැලුවොත් හඳුනා ගැනීම තියෙනවා. රූපේ කියලා හඳුනා ගන්නවා. ඒ කියන්නේ ගෑනු මිනිස්සු කියලා හඳුනා ගන්න තැනකින් නෙමෙයි මේ කතා කරන්නේ. දැන් අපිට කය දිහා හොඳට බැලුවොත් මම එක දවසක් ඔයත්තන්ට කිව්වේ පුළුවන් නම් මේ දැනෙන රූපයෙන් ඔබට ධර්ම සාකච්ඡාවේදීම අහනව නෙමෙයි. මේ දැනෙන රූපයෙන් වේදනාව වෙන් කරලා පෙන්වන්න. මේ වේදනාවයි මේ රූපයයි කියලා. සුඛ දුක්ඛ දෙක කයේ අඳුනගත්තොත් රූපේට වෙන දේ මට කියන්න. මට කියන්න එපා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට මෙතන සංඥාවක් තියෙනවා. රූපයක් නැහැ කියන්න හදනව නෙමෙයි. මේ ඔක්කොම බොහොම පරිස්සමින් සමබරව යා යුතු ගමන. එතකොට සංඥා එක්තරා හැඳිනීමක්. ප්‍රාථමික හැඳිනීමක්. හඳුනනවා ඉච්චරයි. මොකද පටවි ධාතුව කියලා අපි හඳුනුවාට සුද්ධික හඳුනන්නේ පටවි ධාතුව කියලාද? අපි හිතන් ඉන්නේ සුද්ධට තේරෙන්නේ පටවි ධාතුව කියලා. ඌට තේරෙන්නේ පටවි ධාතුව කියලා. එයාට එයාගේ භාෂාවෙන්. ඒකින්ද බලන්න ඒකෙත් හැටිනේ අපි හිතනවා මේ පටවි ධාතුව කියලා එකක් තියෙනවා කියලා. ඉතින් ඒ කවුරු හරි කියා දුන්න එක. එතකොට මෙතන හැඳිනීමකුත් තියෙනවා ප්‍රාථමික හැඳිනීමක්. ඒක නිකන් ඉතින් අපි ඔය කියන්නේ දිව අග තියෙනවා දැන් මොන හරි මතක් කළාම අපි කියන්නේ මේ දිව අග තියෙනව වෙන්නේ නෑනේ. ඒත් ඇවිල්ලා ඉවරයි. වචනයකට දාගන්න බෑ. ඒ සංඥාවේ මුල් ස්වરૂපය. අන්න ඒ වගේ කියලා. එතකොට ඒ සංඥාව. සංස්කාර කිව්වහම ඒක නම් පොඩ්ඩක් අමාරු කාර්යයක්. එයා ඒ ස්වභාවය සකස් කරනවා. මේ හැට පේන මේ රූපේ සකස් කරලා තියෙන චේතනාවකින්. ඒක පොඩ්ඩක් අමාරු කාර්යයක්. ඒ වුණාට සකස් කරන ලක්ෂණේ සකස් වෙච්ච ලක්ෂණේ දත යුතුයි සංස්කාරය. මේ පංචස්කන්ධයට අදාළ. එතකොට ඊළඟට තියෙනවා සංකාර විඥාන විඥානය කියන්නේ එක්තරා දැනගැනීම. විඥානේ දැනගන්නේ කාවද? සංඥාවක්නේ. විඥානේ දැනගන්නේ සංඥාව. හැබැයි සංඥාවට වඩා චූටක් විස්තර ඇතුව. සංඥාවට වඩා චුට්ටක් විස්තර ඇතුව එයා දැනගන්නවා. උදාහරණයක් කිව්වොත් සංඥාව මේ ඔර්ලෝසුවන විඥානේ දැනගන්නවා ඔර්ලෝසුව මෙතන තියෙන්නේ අන්න ඒ වගේ මොකද හිතට දැන් අපි මූණට ගෙහෙල්ලා දැන් චිත්‍රයක් අපි මූණේ ඇලිවුවොත් බලන්න බෑනේ නිකන් හිතන්න මම මේ නාම රූපයි ආයතනයි පටලවනෝ නෙමෙයි උදාහරණ වලට ගන්නේ චිත්‍රයක් ගෙනහැල්ලා මූණේ ඇලෙව්වොත් පේන්නේ. ඒක පොඩ්ඩක් ඈතින් තියන්න ඕන. ඒ කියන්නේ ඇහැට පොඩ්ඩක් ඈතින් වින් වෙන්න එපාය මේක. ওই හිත යමක් දෙකට බෙදලා තේරුම් ගන්නවා කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස දැන ගැනීමට බාහිරින් තියෙන්නේ හැමතිස්සෙම. දැන ගැනීමට බාහිරකින් තියෙන්නේ. ඒ වෙන් කරලා හඳුනාගෙන ඉතින් මේක ගහලා මූණේ ගෙහුවොත් පේන්නේ එතකොට විඥානන ලක්ෂණ කියලා කියනවා. එතකොට විඥානිකුත් තියෙනවා. මෙන්න මෙහෙම ප්‍රාථමික මට්ටමක් තියෙන තැනක දැන් ගෑනු මිනිස්සු කිවල් දොරවල් යාන වාහන දකින්න ගියාම දැන් ඕන කෙනෙකුට තේරෙනවනේ මේක අයෝනිසෝ මනසිකාරයක් කියලා. මං කියන්නේ මේ බණ කතාව ඔයත්තන්ට තේරෙනවා කියලා හිතාගෙන හිම නෙමෙයි. ඒත් මත්තේ හෝ ප්‍රයෝජනෙ පිණිස පවතිවි. මෙහෙම දෙයක් තියෙන තැනක ගේන මිනිස්සු බින්නේ කොහොමද? අන්න එතකොට එයාට මේ අයෝනිසෝ මනසිකාරය කියන එක වැටහෙනවා. එහෙමත් නැත්නම් මෙහෙම ධර්මතාවයක් පංච උපාදානස්කන්ධයක් තියෙන තැනක මම කියලා කෙනෙකුත් ඉන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ඉන්දෙද්දී මම කියලා කෙනෙකුත් ඉන්නවා. මෙතන ලොකු මායාවක් තියෙන්නේ. හරියට ධාතුව බැලුවාම අත කියන එක මායාව අහු වගේ අර නාම ධර්ම බලනකොට හිත කියන එක මායාවක්. දැන් අපි ධාතුවට දැම්මහම අත කියන එක මායාවක්. ඒ උදාහරණෙන් බලන්න. නාම ධර්ම වලට දැම්මට පස්සේ මම කියන එක මායාවක්. අත කියලා දඩස් ගාලා මැවිලා පේනෝ වගේ මම කියන එකත් මේ පරණ මතකයක්. දැන් නිකම් මං අහන්නේ මම දැන් මෙතන කියලා කිව්වොත් ඔයත්තන්ට පුළුවන් ද මේක ඔප්පු කරන්න කියන්නේ? බෑනේ. මම දැන් මෙතන කියන එක ඔප්පු කරන්න බෑ. අතීතෙට යන්නම ඕන. අතීතයේ සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැහැ. එදා සෙනෙහින් නොබැඳුනා නම් මෙදා වියවක් නැහැ කියන්නේ. ඔය ගීතය ලව් සින්දුවක් එහෙම නෙමෙයි. පල්ලේකම හේවරතන හාමුදුරුවෝ ඕක ලියලා තියෙන්නේ පටිච්ච සමුප්පාදෙට. ඒ සින්දුව හොයාගෙන අහලා බලන්න පුදුම්ම ගැඹුරුයි. මම දැන් මෙතන කියන එක ඔප්පු කරන්න ගියොත් ඒ ගොයියට අතීතෙට යන්න ඕන. ඒ ඉතින් කඳ, කට, බඩ, මවල ඔක්කොම පින්නන්න ඉපේ. ඔක්කොම ටික මවල පින්නන්න ඕන. එතකොට කලිනුත් ඉඳගෙන හිටියේ කවුද? කලිනුත් ඉතින් ඉඳන් හිටියේ මමනේ. දැන් ඉඳන් ඉන්නේ මම තමයි. ටංගල මතක් කරලා ගන්න වෙන එකක් මෙතන හිටියේ නෑනේ. ඉතින් අර නාම ධර්ම ටික නොදෙක්කොත් මේ මමයාව ඉතින් දිගටම කරපින්නගෙන යනවනේ මේ මෝඩ යාළුවා. ඒකයි කටකැන්නකම් කියන්නේ ටිකක් සිහිය නුවණ වැඩෙනකම් දගලන්න නැතුව හිටපල්ලා. ඒ මූල කර්මස්ථානෙත් එක්ක ටික ටික ටික ටික ටික ටික ඇතුළට යන්න. එහෙමත් නැත්නම් මම දැන් මෙතන කියන එකත් එක්ක සංසුන් වෙලා ඉමු. ඒගොල්ලෝ වැඩ පෙන්වන්න පටන් ගන්නවා. යනාදි වශයෙන් එහෙම අපි මේකේ සුද්ධ තැනක් අපි ටිකින් ටික අර කමඨා සුද්ධ කරද්දී කියනව මම වැඩිපුර මෙතන කියන්නේ නැහැ. ඊ ඉතින්දි අපි පෙන්වන්නේ දෙපැත්තක් හැමතිස්සෙම. හොඳ නරක හොඳ නරක කීකී. ඉතින් හොඳ නරක වින්ගුන් නැන්නා කොහොමද හොඳක් වඩන්නේ? එතකොට මේ යෝගාවචර දැනගන්නවා මම පංච උපාදානස්කන්ධය නොදකීම නිසාම නේද මේතන මේ නස්පෙත්තිය මට සිද්ධ වුනේ. එන්න ආයි කඳ කටබල මම කියාගෙන ඉනකොට අර පංච උපාදානස්කන්ධය දන්න යෝගාවචරයා දැනගන්නවා මගේ මෝහයක් අවිද්‍යාවක් තියෙනවා මේ නාම රූප දෙකට. ඒක දැන් දැක්කත් මට ජම්මිට වඩා පුරුද්ද ලොකුයි. ඒ පුරුද්ද ආශ්‍රව. එතකොට මේ යෝගාවචරයට තේරෙනවා මම මේ ආශ්‍රවිත් එක්ක විපස්සනා කළා හරියන්නේ නැහැ. ආශ්‍රවිත් එක්ක මොනව කරන්නද? යාමේ අයෝනිසෝ මනසිකාරයෙන් පහළ වෙන එක මේ නාම රූප දෙක නොදෙනීම නිසා. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ විපස්සනා කරපළා උපාදාන වෙච්ච දෙයක් මත නෙමෙයි. උපාදානීය ධර්ම මත. ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ටික ටික ටික ටික ටික ටික බලනකොට මොකද වෙන්නේ? ඒකට තියෙන මෝහි දුරු වෙනවා අර පුරුද්ද ටික ටික නැති වෙනවනේ. ඒ පුරුද්ද නැති වෙලා නැති වෙලා නැති වෙලා ඒ ආශ්‍රවේ නැත්තටම නැති වෙලා ගිය දවසට සක්කාය දිට්ඨිය නැත්තර නැති වුණු කියන සෝවාන් කියලා. ඔළුව කැක්කුමක් තිබිලා හොඳ වුණොත් ආයි තව කෙනෙක්ගෙන් ගිහින් අහන්න දෙයක් නැහෙනේ. මොකද යා රෝගි දන්නවනේ යාට තිබ්බේ මෙහෙම ලෙඩක්. මේ ලෙඩේ හැදෙන්නේ මෙහෙම. ලෙඩේ හොඳ දුන්න බේත මේක මම ඒ බේද අනිත්‍ය දුක්ඛ අනාත්ම මම නොවේ මාගේ නොවේ මාගේ ආත්මේ නොවේ කියලා යා නිකන් වචන මතුරු මතුරු හිටියේනේ ඊ පංච උපාදානස්කන්ධය මත එයා භාවනා කළා. මම කියන්නේ මේක ආරම්භයේදී කරන්න බැහැයි කියලා මං කියන්නේ. නමුත් දෙනුම ඕන. මේවටම යොමු වෙච්ච විශේෂයෙන් දෙනුමක් ඕන. එතකොට අපිට පුළුවන් මේ බුදුන් වහන්සේ දේශනා කරනවා අතිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතාව ආසවක් කයාය සංවත්තති. මහණෙනි මේ ආශ්‍රවයන්ගේ ශේවීම පිණිස පවතින භාවිත බහුලී කත කරන සමාධියක් තියෙනවා මොකක්ද ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම් ඉති මේක ලීසි වගේ පෙනුනට අර මූලික දැනුම අර සීල සමාධි ආදී සුතමේ ඥානය දැන් ඔයත්තන තේරෙන්න ඕනේ කොච්චර ඕනද කියලා. මේ කියන්නේ ඕන කියලා කියන්නේ බුදුහාඳුරෝ කියන්නේ බණ අහන්න මතක තියාගන්න කියන ඒවා දැන් වැදගත් වෙනවා කියලා දැන් ඇස් පන අපිටම තේරෙනවනේ. ඕකනේ කට කැඩෙනකම් කිව්වේ. කියලා එතකොට ඒ දැනුම තියෙන කෙනාට රූපේ ඒ එතන ඉඳලම පටන් ගන්න පුළුවන්. ඊ වෙනස් වෙන වෙනස් වෙන එකේ යා අඩියෙන් අඩියට අඩියෙන් අඩියට යන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට බොහොම නිරෝගී මනසක් තියෙන්න ඕන. අපි ওই කෝකටත් තෛල කියලා තමයි මැරෙනවා, කුණු වෙනවා කිය කී වටේ ගෙනහිල්ලා මේක හොම්බේ උලලා උලලා උලලා උලලා තොපි කුණු වෙනවා, මැරෙනවා කියලා ධාතු ධාතු කියලා බලෙන් නිකන් අර මෝහණය කරලා හිතට දානවා වගේ මේක කවන්න හදන. ඉතින් මේක ගන්න නෑනේ මේ තරම් ප්‍රබල කාමයන් හිතේ තියෙන. ඉතින් ගන්නෙම නෑ. ඒක හින්දා දැන් ඔය ඇත්තන්ට තරමක හෝ වැටහීමක් සිද්ධ වෙන්නේ නැති අපේ පුහුණුව සතිපට්ඨාන ආදී කොයි කොයි පැතිවලට හැරෙන්න ඕනද කොයි කොයි දේවල් කපා ඉවත් කළ යුතුයිද කොයි කොයි ಗುಣ වැඩි යුතුයිද කියලා ඉතින් මම මීට වඩා ධර්ම දේශනා දීර්ඝ කරන්නේ මං හිතනවා ඔය ඇත්තෝ හොඳින් බණ අහන්නට ඇති කියලා බණ අහලා කරගත්ත පින්වරිරු ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි ගාථා සජ්ජායනා කරලා ධර්මදේශනාව අවසන් කරමු.